සීය අපේ ආර්ථ බෞද්ධයෝ. සිංහල බෞද්ධ. ඉතින් ආ මේක නිසා වෙනතුනේ අපි අපි ගැන ආඩම්බර වෙන්න ඕනේ. ආත්ම අනුමානය කියන්නේ ඒකයි. දැන් අපි ගාමිණී දොස්තරේ ආයෙ කවුරුන්ට කියනවා. සක්කෝ උචෝච සෝචෝච සෝචෝච සම්තුලන දිමානි සන්තුෂ්ඨකෝ. සන්තුෂ්ඨකෝ කියන්නේ ලද දෙයින් සතුට වෙනවා. සතුටුසතුට. සුබරෝ කියලා කියන්නේ පැහැදිලි ජීවිතයක්. කාටවත් වර නැති ජීවිතයක්. කියන එකයි සුබරෝ කියලා කියන්නේ. උදාහරණයක් කියනවා නම් මට පුළුවන් නම් ඇල්ලතොට ඇල්ලතොට ටිකක් දීලා මේ වල මේවා පිටි අරව මේවා මේ වෙනකොට ඇල්ලතොට ටිකක් දීලා ජීවත් වෙන්න පුළුවන් නම් එතන පාර අඩුයි නේද? ඈ ඔය කුෂන් කරව මෙච්චර නැතුවට ක්‍රියාකාරීත්වයෙන් නැතුවට මට පුළුවන් නම් වැයරි කැලකට එහෙම ඉන්න කියනවා නෙමෙයි. මම මේ පැහැදිලිවම තේරුම් කරලා දෙන්න. කාටවත් වරක් නොවන ජීවිතයක් කියන එක. වැයරි කැලකට කියන්නේ මම කියන්නේ නැහැ. උදාහරණයක් මම කිව්වේ. ඈ මේ කකුල ඉස්සක් හැමදේම ඉලිහාගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හොඳ නේද? ඔය ඔය අනම්මනම් වෙන්න දැන් අද වෙලා තියෙන අනම්මනම් අනම්මනම් හැම එකක්ම අදිනවා විදියේදී. ඒක වෙරිලා නැහැ. පිළි වහලා නැහැ නේද? මේ සැහැල්ලු ජීවිතය කියන්නේ ඒක කාටවත් බර නොවෙන්නත් ඕනේ. සමාජයේ අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙන්නත් ඕනේ. සැහැල්ලු ජීවිතය කියන්නේ සුබර කියලා කියන්නේ. ඒ කියන්නේ සුබර සන්තෝෂ වල සුබරෝ අප්පකිච්චෝ අප්පකිච්ච කියලා කියන්නේ වැඩ කටයුතු අඩුයි. ඇයි? දැන් යා රටේ සතුට වෙනවා. දැහැමි ජීවිතයක් ආරම්භ කරලා තියෙනවා. දැන් වැඩ කටයුතු අරගෙන යනවා නේද? අපවිච්ච කියලා කියන්නේ ඒකයි. ඒ බහුවිච්ච කියලා කියන්නේ කාටද? ඇඳ අධිකාරය, ප්‍රත්‍යඥය, බහුවිච්ච කියලා කියන්නේ. දැන් ආර්ය පුද්ගලයෝ කියන්නේ රහතන් වහන්සේලා හැරෙයි අනිත් ආර්ය පුද්ගලයෝ ඉන්නවානේ සෝවාන් සකදාගාමි අනාගාමි යම් වගේ ඒ කට්ටිය අප්පවිච්චය. අප්පවිච්චය කියන වැඩ කටයුතු වලදී මොකද ජීවිතේ හොඳ පැහැදිලි ලබමින් සතුටු වෙන්න පුළුවන් ඈ ඒක නිසා ඉතින් මේ දුවන්න ඕනේ නැහැ උනට. එයාගේ එකම පරමාර්ථය මොකද නිවන් දැකීම වෙන මොකවත් නැහැ යාට. ඒ සඳහා විතරක් ටිකක් ඉවත් වෙනවා. අප්පවිච්චය. අප්පවිච්චය කියන්නේ කතරිච්ච කියන ගණන් ගන්නවා. ඒ වගේ දේවල් ඔක්කොම ඈ ඔව් කරන්නේ කරන්න තියෙන ඔක්කොම කරලා ඉවරයි. රහතන් වහන්සේ කටකිච්චයි. කටකිච්ච අක්කවිච්ච බහුකිච්ච. තේරුණානේ? දැන් මේකේ කියලා කියන්නේ මොකද දන්නවද? දැන් අද මහානායක හඳුරුව වර්ණනා කරන්න ගන්නේ මොකක්ද දන්නවද? අපේ මහානායක හඳුරුව හරියට වැඩ කටයුතු බහුද කෙනෙක්. පොඩ්ඩක් පන්නේ මාළුවක් නැහැ. වැඩ කිව්වාම කෙලවරක් නැහැ. ඔන්න මහානායක ආමරණේ ගුණේ වර්ණනා කරන්න ගත්ත අපෝෂිත වචන ටික. ඈතයි මහා පිළිමලව නම් ඔබ කිව්වොත් බලා ගන්න පුළුවන් අපේ මහා බුදුන්ට හරියට වැඩ කටයුතු කෙලවරක් නෑ පොඩ්ඩක්වත් නිමාම් නෑ කිව්වොත් ඊට වඩා අපහාසයක් නෑ මට. තේරුණානේ? දැන් අපේ නායක ආමරණේ කිසිවක් නෑ වැඩ කටයුතු එළවරක් නෑ වැඩ කටයුතු. බහු පිටයි. ඒ කියන්නේ මොකද පිළියෙ කියන්නේ? ප්‍රකාශන විදිය කියන්නේ. විදියට නේද අහකට තියනවා නම් කියන පොතවලට. ඈ මට එහෙම කිව්ව බලන්න පුළුවන්. තේරුණානේ. ඒක දැන් මොන නාමයක් වශයෙන් අරගෙන බුදුහාමුදුර ළඟ ඇවිල්ලා මිනිස්සු ආපහු එනවා දන්නවද ස්වාමීන් වහන්සේ අපි වැඩ කටයුතු බහුල කරන්නේ අපි බෞද්ධීච්චයෝ ඒක නිසා අපි ඉක්මනට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ගිහියෝ කතා කරේ. අපි බහුවෙච්ච ඒක නිසා අපි ඉක්මනට යන්න ඕනේ. ප්‍රත්‍යඥ ගිහියෝ කතා කරේ. එහෙනම් බහුවෙච්ච කියන එක කියන තේරුම් ගන්නවා නේද? බහුවෙච්ච කියන්නේ කාටද? වැඩ කටයුතු බහුල කියන්නේ ප්‍රත්‍යඥ ගිහියෝ කියන එකයි. ඉතින් අපි ඒක මුල් නාමයක් කරගන්න තියෙන්නේ. එහෙම නේද? ඕන මොකක්ද? මට නම් ඇත්තටම මට පෙරක් කියලා කියනවා මට තියෙන්නේ ඒක කිච්චද කියලා. ඇත්තමයි මට ඒක කිච්චයි. මොකද මට තියෙන එකම දෙන්නේ අතරම ජනතාවනේ මට මට වලින් ගොඩගන්න කියලා මට තියෙන්නේ මොකක්ද? ඒ සඳහා තමයි මම ජීවත් වෙන්නේ. මම ගෑම ටිකක් නෑවත් නිදාගත්තත් නෑවත් ඈ ඒකට හොදාගත්තත් මගේ සෞඛ්‍ය ආරක්ෂාවෙන් වැඩ කටයුතු කරන්නේ ඔයගොල්ලෝ සඳහා. මා සඳහා නෙමෙයි. ඔයගොල්ලෝ සඳහා. පටලවල් 25ක් 30ක් හරි 10ක් හරි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න ඕනේ ඔය කච්චිය. මා සඳහන්. මම අද දැනුණොත් එහෙම ඇත්තටම මම මැරෙන්නේ නැහැ. තේරුණේ මගේ ජීවිතය අවසාන වෙනවා කියන්නේ මේ සංසාරෙත් ඉවරයි. මම ජීවත් වෙනවා නම් ජීවත් වෙන්න එකක් කියනවා. ඒ නිසා මට තියෙන්නේ එකම එක වැඩයි. තේරුණා නේද? ඉතින් ආදීව අපිට තේරුම් ගන්න ඕනේ අපකිච්චෝට සංලහ ප්‍රවෘත්ති දෙන්නා නේද අපකිච්ච තේරුම් අපකිච්ච කියන්නේ සංලහ ප්‍රවෘත්ති කියන්නේ සැහැල්ලු ජීවිතයක් කියන එකයි අර අර සුබලෝ කියන එක තමයි ජීවිතයක් සැහැල්ලු වෙනවා නවදීන් සතුට වෙන්න ඕනේ අවශ්‍යතාවය නම් නතර වෙන්න ඕනේ සන්තුෂ්ට හෝය සුබලෝදේ අපකබ්බෝ ගුණේසුමා අපකබ්බෝ කියන කියන්නේ ඒකත් කියන්න වෙන්න ඕනේ මොකක්ද අපකබ්බෝ කියන්නේ අල්ප අල්ප ප්‍රකාශ භාවයෙන් දුරෝ කියන එකයි. ඔබ සයින්ස් ප්‍රකාශනේ ප්‍රකාශ කියන්නේ. ප්‍රකාශ ප්‍රකාශ. ඒ කියන්නේ මේකයි. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් මම යනවා සංස්කාර සටහන් කෙරෙන්නකට. එයා බෞද්ධයෙක්. මම විසුණු මාර්ගේ. මම ගියාන් පස්සේ එයා කිව්වොත් එහෙම මේ පුටුවේ වාඩි වෙලා ඉතින් ආනික තමයි ප්‍රකල්පය කියන්නේ. Tamange තියෙන පටිපට්ඨම ඉස්සරහට තමාගෙන ගරුතල යුක්තන්න කරු කරන්නේ නැහැ. දැන් හිතන්නකෝ උදාහරණයක් කියලා සාස්ත්‍රාය සභාවක කෙනෙක් ඉන්නවා. එයාගේ අම්මයි තාත්තයි යනවා කියලා. අම්මා තාත්තා සාමාන්‍යයෙන් මේ මේ කට්ටිය කෙනෙක් නේද? එයා ලොක්කා නේද? නේද? අම්මා තාත්තා කියනකත් අම්මලා තාත්තලා දෙන්නම ආර පල්ලියට වාඩි වෙලා තේරුණාද මම කියනද? ආන්නේ තමයි පගත කියන්නේ. අපගත කියන්නේ මොකද දන්නවද? දැන් එයා ජනාධිපතිණක් කමන්නේ. විශ්වනාය වෙනවා. Tamange පූජක පූජකත් කෙනෙක් දැක්කම පටස් ගන්න හිතෙනවා. නැගේ ට්‍රේන්ලා වැඩලා ඈ Tamange ආසනේ කියනවා. පැහැදිලිද? වෙන වචන නෑ නේද තේරුම් ගන්න. ප්‍රතිපත්තන් හේතු කොටගෙන උත්සාහයටපත් වෙලා උඩඟ වෙලා පිටියේ යොත්තන් උඩන්නේ නෑ කරකලේ යොත්තන් කර කරන්නේ. ඒක තමයි ප්‍රගබ්බ කියන්නේ. අප්‍රගබ්බ කියන්නේ ඒක අනිත් පැත්ත. ඔව් තමන්ගේ ප්‍රතිපත්තන් පැත්තකට දාලා ගරුකලේ යොත්තන්ට දෙමළ කියන්නේ විශ්වෝන්නාම් ශේලාට වැඩි කියන්න ගරු කරනවා. අප්පගත කියලා කියන්නේ තේරුණා නේද අප්පගත කියන්නේ වෙන විදිහකට වචන නෑ අප්පගතෝ සක්කෝ උදෝච සෝජෝච සුවචෝචස්ස මුතු අන්තිමානී සන්තුෂ්ඨකෝච සුබලෝචේ අපරිච්ඡෝච සංලෝකෝති සංකින්චි කියලා කියන්නේ සංකේතය කියලා කියන්නේ සාන්තව ඉදරන්නට කියන එකයි සාන්තව ඉදරන්නට කියන්නේ මේ යථාර්ථය දැක්කට පස්සේ මෙයාට ඒ බලන්න මේ බලන්න උඩ බලන්න ළඟ බලන්න ඒ බලන්න ඕනේ නෑ එයාට ඉතින් බලන්න දෙයක් නැහැ, හොයාගන්න යන්න දෙයක් නැහැ. මට තියෙන එක පටලියාතෝලේ දුන්නා. හොයාගන්න යන්න. හැමතැනම තියෙන ඉදරම් දිනවන දේවල්. ඉතින් එයා ඒක වෙන සාන්ත විදියට තමයි. අනික් අය ඉතින් ඔය මොනකොවාගේ මේ බලබල දුරදුර බලබල මේ බලබල. අර නිග්‍රෝධ සාමණේරයන් වහන්සේට අශෝක රජුගේ පැහැදුනා කියලා කියන්නේ ඔය ඕක නිසා නෙමෙයි. මහා විශාල නගරයක සමාන්තරාන්ත ඉන්ද්‍රයන්ට දෙමින් බලාගෙන මේ පුංචි පුංචි ධර්මයේ පරිණාම ආපාර්ශයේ සිද්ධිය කැඳගෙන පුංචි ධර්මයේ කපාට පුදුම වුණා සොබ්ලයි ඉතින් වාමේ ධර්මයට කියන්නේ මේ අනික් අය මේ උගත් වෙච්ච හරක් වාගේ මොන බලවන් වාගේ ඒ බලන මේ බලන මේ බලන මේ බලන උඩ බලන අර පුංචි ධර්ම මේ බලාගෙන සාන්ත ධාතුවේ පානෙ කියන්නේ කියන්නේ කියලා පානෙ කියන්නේ කියලා. ඉන්නාට නැගිටලා කියලා තියෙනවා කියන්නේ. ඊළඟට බැලුවල් මට වාඩි වෙන දෙයක් තියෙනවා කියලා. බැලුවල් මේ මට වඩා වැඩි මහන්ලා ඉන්නවා කියලා. කුංජියන් කවුරුවත් නැහැ. ඒ ස්ථානයේ සිංහාසනයේ වාඩි වෙන්න බැහැ සමාදෙන්නේ. සිංහාසනයේ ඒ විදිහට වාඩි වෙන්න ගන්නවා. ඊට පස්සේ ධර්මදෝරන්ගේ උසල රිපල් කරනවා. උසල රිපල් ඒ දැවුවල පුණ්‍යාන්තර මේ පණේ උදාසෙන් කියලා. පොඩ්ඩක් අන්න. කියලා දෙන්නේ ඒකට. අප්පමාදෝ වමත පදං සමාදෝ මංචුනෝ පදං අප්පමත්තානමීයන්ති ඒ පමත්තා යතාමතා මෙන්න මේ ගාථාවේ පස්වතක් කියනවා. ඈ අප්‍රමාදී වුණ කට්ටිය මම මේකපත් වෙන්නේ නැහැ. ප්‍රමාදචාරයෙන් නිකන් මල ගුණ වගේ මල දෙනිය වගේ කියලා කිව්වා එච්චරයි. ඒකෙන් පැහැදිලා තමයි මේ අපට මේ බුදුදහම නෙමෙයි. අන්තිම දයෝගය කියන්නේ සාන්තේ ඉඳලා කියන්නේ. හික්මන ඉඳලා කියන්නේ. දැන් ඔය එකක් කියලා මේ කාර්යන උදාහරණයක් දෙනවා. ඒක දෙන්නයි මේ කතා කරන්නේ. මේවා නිකන් එකකට ගන්න බෑ රඟපාන්න බෑ. රඟපාන්නයක් දෙන්නේ බා. සමාජයට දෙන්න පුළුවන්. අර උදේ කරන් රඟපාන්නේ කරන්නේ. රහතන් වහන්සේලාගේ රඟපාන. මේවා ආධ්‍යාත්මයේ තුලින් ඇති වෙලා ගුණ කර්ම තුලින් ඇති වෙන මේ ඇක්ෂන් නෝ ස්වභාවය ප්‍රകൃතිය හැවටන්නේ යථාර්ථ දැක්කම එහෙම තමයි එතකොට අපකෙච්චෝච සංඝකෝති සම්තින්ද්‍රයෝච නිපකෝච අප්පගම්මෝ කුලේසු අනුමුදින්දෝ කුලේසු අනුමුදින්දෝ කියලා කියන්නේ කුලයන් කෙරෙහි නොඇදී ඉන්නවා කියන එකයි ගැනීම ඇති කරගන්න නැතුව ඉන්නවා කියන්නේ ඒකෙන් ඔක ඒ පැවිදි දෙපස්සේ තමයි දේශනා කරන්නේ. දැන් අටවෙනි මම මේ විහාරාධිපති කාර්යවල මම ගැන වර්ණනා කරනවා නේ මේ එක පොලේ එකම නම් බැඳිලා නැහැ. ආවල් ගෙදරට කුළු බල වේලා. ඒක කිසිම එකක් නෑ කවුරුම ඒකයි. අන්තිමට ඔක්කොම අපේ කතා නිකයි. ඒක ඩායක එකක් නෑ. ඔක්කොම බලන්න. ඈ ගිහියෝ පැවිද්දන් හිටරනේ ගිහියෝ කියලා. තමන්ගේ ඉතු ඉතු වෙන්න තියෙන යුතුයකම් ටික අම්මා තාත්තට ඉතු කරන්න ඕනේ සහෝදරින්ට ඉතු කරන්න ඕනේ හැදෙන්න දෙපා. ස්වාමි දියණියට බැඳෙන්න දෙපා සායි පුත්‍රයා. ස්වාමි දියණියන් සායි පුත්‍රයාට බැඳෙන්න දෙපා. ඈ යුතුයකම් ඉතු කරන්නේ. තමන්ගේ ඉතු වෙන්න දෙන යුතුයකම් ටිකක් තියෙනවානේ. ඒවා ඉතු කරන්නේ. ඊට පස්සේ වෙන මොකද තෝරන්නේ. ඒ හරි වටිනා ගුණ ධර්ම මොකද? වැඩෙන්න ඕනේ කාටවත්. එහෙම බැරි නම් කරන්නේ. පුළුවන් නේ. ඒකටම පුළුවන්. ඈ ඍජු බවක් තියෙන්න ඕනේ. ගැඳීම කියන්නේ. එතකොට අන්තිමට තියෙන මොකක්ද? අපගබ්බෝ කුලේතු අනුගිද්දෝ නචේ කුත්තං සමාචරේ. කිංචේන නින්නෝ බලේ පොදේ. ඔහු කියාගෙන කියාගෙන ගිහින් බුද්ධිමතුන් දොස් කියන්නා වූ කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා තේරුම් කරගන්න. ප්‍රඥාවන්තයන් දොස් කියන කිසිම දෙයක් මම කරන්නේ නැහැ මේක පස්සේ. හැබැයි මොඩිය දොස් කියන්න පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ බුදුහාරකට දොස් කියන්නේ මොඩිය නේද? බුදුහාමුදුරුවෝ තරම් දැනුම් ගන්නෑ කවුරුවත්. බුදුහාරන් කොච්චර නිඳා කරලා තියෙනවද නේද? අර අර කාන්තාව වෙනල්ලා බඩදරුවන් අහලා වගේ වෙනල්ලා අර පන්සලේ එළියේ මේ බලුල දාගෙන මොනතරම් නින්දා කරාද බුදුහාමුදුරන් අපිට එච්චර නෑ නේද නෑ නේද මොකද දන්නවද අපි බුදුහාමුදුරන් සමාජයේ වේදයක් කරන්නේ ඒකයි අපි එච්චර වේදයක් කරන්නේ ඒකයි නින්දා කරන්නේ බුදුහාමුදුරන් මරන්නත් කරන්නේ ඒ දවස් පෙරටුලා දේශනා කරා විසුණුන්තේ පන්දම් අරගෙන වටේට කරගෙනවා බුදුහාම වැළු ආනන්දයි කවුද මන්දකම ගැටරන් කියලා බුදුහාමුදුරනේ අර උපවාසයේ මරන්න නිකන් ටිකක් වෙනවා කියලා කියනවා මේ උපවාසයේ ජීවිතේ බේරගන්න මේ වික්ෂුවන් වහන්සේලා සම්දම් කරගෙන වටේට කරගෙනවා. අතර එනවා කියලා ආරංචියක් තියෙනවා. බුදුහාම මරන්න. ඊට පස්සේ බුදුහාමුදුරෝ බේරගන්න වික්ෂුවන් වහන්සේලා සම්දම් කරගෙන වටේට කරගෙනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ආනන්ද ඒ උන්වහන්සේලා ඒක උදේ ගන්න කියලා. මං බලා ගන්න කියලා උත්සාහ ඒ උනා කරලා ගිහින් දා ගන්න කියන්නේ කියලා මං ඉස්සරහට බලා ගන්න කිව්වා. මා මරන්නේ උත්සාහ. සම්මුදුරේ මරන්නේ. කිසිම කෙනෙකුට බුදු සම්මුදුරේ මරන්නේ. වනින්න පුළුවන්, නින්දා කරන්න පුළුවන් මරන්න. ඒ නම් ඉතින් මම මේ කිව්වේ මේ මේ බුදුහාමරන්ට මෝඩිය හොස්ටි වණින්න. ඒක වඩා හොස්ටි වණින්න. මට මතකයි ග්‍රාමයේ ග්‍රාමණය කෙව රැයොත්සාමරන්ගෙන් රැයොත්සාමරන්නේ බුදුහාමරෝ ළඟ මිනිසු දොස් කියන. කාය සමාචාර, වචී සමාචාර, මනෝ සමාචාර තියෙනවා කියලා. තියෙනවා කියලා. <laughs> මෙතෙන් යක් තීරණය කරන්න ඕනේ බුද්ධිමතුන් එතන අපි කියන ප්‍රඥාවන්තයන්. ප්‍රඥාවන්තයන් ලොස් කියන දේවල් මගේ ජීවිතයේ තුල තියෙනවා. තියනවා නම් මම මේවා නයි නච බුද්ධං සමාචරයේ කිංචේන විඤ්ඤෝ පරේ උපෝදේ. දිමන් ජනතාව ලොස් කියන දේවල් මම ළඟ තියෙනවා නම් මම මේවා නයි. මොන්නේ ලොස් කියන තමයි. තේරුණානේ? අන්තිමට ධ්‍යාන ධ්‍යාන ධ්‍යාන කියන උදේ තමයි නැති වෙන්නේ. ප්‍රඥාවන්තයන් ලොස් කියන කිසිම දෙයක් මම කරන්නේ තේරුණේ සියලු දෙනාගේම හිත සන්තෝෂ කරන්න යන්නේ පාර ගුරු හතර ගුරු කතා තමයි කියන්නේ. ගුරු කතා අහලා තියෙනවා. නෑ. තාත්තගේ පුතේ ගුරුවේ කරා යනවා. මේ ඉස්ලාම්යන් වටයි. ඉතින් දැන් තාත්තයි දෙන්නම ගුරුවරයා පිට නැගලා යනවා. මිනිස්සු වයින්නවලු. ඉතින් මේ මිනිස්සු මොන් දෙන්නා කියන අසරණ අසාරේ චෝදනා කරනවා. මම නරක මිනිස්සයා කියන්නේ නේ මොන තරම් නරක වැඩක්ද කරන්නේ කියලා බලනවා. මොන් දෙන්නම් මේ අතරම සදාට විතරොත් නේද. ඊට පස්සේ තාත්තා කිව්වා ඒකට ඇත්ත තමයි ඉතින්. ඔබ බෑනවා. මම නෙවෙයි බෑනවා. ඊට පස්සේ ටිකක් දුර යනකොට බලනවා බලනවා බලනවා. අර ආලියා අර පොඩි එකා බිම පයින් යද්දී ඒ දෙක ඌරට නැගලා යනවා බලනවා. ඒකත් කල්පනා කරලා උදේ ඒකත් ඇත්ත තමයි. මම කයිනේ නඩබනකට පොතරේ ඕ නේ පුතානේ ටිකක් දෙන්නු බයිනවා අර වයසක මිනිස්සු දෙන්නේ පයෙන් යනවා මේක ඌගෑද කියනවා කියලා බලනවා ටිකක් ඇත්ත තමයි දුවේ දැන් ඉතින් පොරගන්න දෙන්නව පයෙන් යන්නේ ඌගරක් කරා දැන් මේ බෝසතක් කරලා පයෙන් යනවා මිනිස්සු පයින්වලු පයින්ම මෙද්දකින් මොන් මහ කොන් ජාතියක් නේ බොම්බෝ මෙච්චර ගුරුවරයෙක් ඉන්නේ මේ මිනිස්සු දෙන පයින් යනවා ඒක පයින් යනවා දැන් මුටි අපි යන්නේ කොහොමද දැන් දිනින් යන්නේ මුටි කියනකත් ඈ නැත්තේ කරන්න ගන්න ඒකෙන් දෙය කරන්න තියෙන්නේ කණින් කියවන කොල්ලා කොල්ලා කරගෙන ගුරුවරයා කරුණ අතරම කැට ගන්න අන්තිමට එකට ඒකනම් කොල්ල ඔයසෙන් දාපන් ඒක දැක්කත් කරගන්නවා මම නිකන් කරගන්නවා දැන් මොකද කරන්නේ මේ දෙන්න මූර්ව කරේ තියාගෙන යනවා. ඒක හැමදේම පරිණාමය කොහොමද? යනකොට යනකොට ඒ දන්නක් හම්බ වුණා. දැන් මේ ඒ දන්න වලින් කණකණේ ඉන්න යන්න පුළුවන් මූර්වේ කරලා යනකොට ඒ දන්න ටිකේ යනකොට පිටේ විශාල වරක් නෙමෙයි තියෙන්නේ. කඩාගෙන වැටෙනවා. ඉස්සරහේ දලාපේ කරලා තියෙන්නේ. කඩාගෙන වැටලා ඉතින් අර පුතානම් කොහොම හරි දරුවන් කියලා පුතා ආවලු. ඌරට මොනවද මන් දන්නේ නැහැ. ආත්මයෙන් අවසාන භාගයේ ගත කරනවා මෙරෙන්න ඕන කියලා වතුර ගිනි ගිනි පුතාට අවවාදයක් කරලා පුතේ ඊට පස්සේ ඔබ ඔක්කොම සියලු දෙනා සතුට කරන් යන්න එපා කියලා. දුන්නේ අවවාද. ඊට පස්සේ ඔක්කොම සතුට කරන් යන්න එපා කියලා. කතාව හොඳයි නේද? හදලා ගන්න කමක් නැහැ. ඔන්න ඔකේ ඌරු කතාව කියලා කියනවා. ඉතින් මම මේ කියාගෙන කියාගෙන ගියේ බුද්ධිමත් මිනිසුන් දොස් කියන පිළිමයක් කරන්න එපා කියලා. ඊළඟට කියන්නේ කැමති ආගෙන මෙන්න මේ පිළිවෙලට. සක්කෝ උදෝච සෝදෝච සුවචෝ චාස්ත්‍රමුදෝ අනතිමානී සන්තුෂ්ඨකෝ සුබරෝ අපදිච්චෝ අපදම්පෝ කුලේසු අනුනිද්දෝ නේකෝ සම්මාතරේ කිංජේන විනෝපරේ සෝතේ. පැහැදිලි නේද? ඉතින් මේ පරණ කට්ටියටත් අලුත් කට්ටියටත් කාටත් සාධාරණව මේ දේශනාව කළේ තම තමා තුළ මේවා තියනවාද කියලා ඉඳලා බලන්න. අර අලුත් කට්ටියට ඕව ඇටි කරගන්න මම කමටහන් දෙන්නම්. හොඳයි නේද? මේ අලුත් කට්ටිය මම මේ කියන්නේ ඔන්න ඔය ಗುಣධර්ම තමා තුළ ඇති වෙන විදිහට මම කමටහන් දෙන්නම්. දැන් මේකට කියන අනිත් පැත්තේ දෙන්නේ ඉතින් නැහැ නේද? අද මම කවුරු පටන් ගත්තේ නැහැ මේ නමස්කාරය කියන්නේ නැහැ. මේ ප්‍රස්තාවනා විතරයි මම කියන්නේ. මේ කර්මීය සූත්‍රයේ ඇතුළේ ගුණධර්ම තියෙනවානේ. ඔන්නව දිනු කරගන්න එක තමයි භාවනා කියලා කියන්නේ. ඒවා දිනු කරගන්න මම ක්‍රම වේදේ කියලා දෙන්නම්. කමඨාන් දෙන්නම්. ඒක නිසා මේ අනිත් දවසේ එන්න උදේ දවස් අලුත්කට එන්න ඉන්නවා. ඒක නිසා මම කොහොමටත් මේ පළවෙනි දවසේ පටන් ගන්නෙ නැහැ. මේ වටේ රවුමක් කරගෙන ප්‍රස්තාවනා කියලා දීලා යෝගය ඇති කරලා දීලා නවත්තනවා. අනිත් ආකාරයෙන් තමයි සද්ධා භාවනා, සීල භාවනා, සමාධි භාවනා, සමාධි භාවනාවෙන් චතුත්ථඥානයට යන්න උගන්වන ඊළඟට චිත්තානුපස්සන ආදී සමථාන් දෙනවා. අද කලේ මොකද්ද භාවනා පිළිබඳව විශේෂ දේශනයක් පවත්වලා මේ දෛනික ජීවිතයේ තුල ಗುಣධර්ම ඇති කර ගන්න හැටි ඒ ಗುಣධර්ම තුලින් නිරවුල් පැහැදිලි තෘප්තිමත් ජීවිතයක් එදිතර ජීවිතයක්, අවංක ජීවිතයක් ගත කරගන්න ඇති පිළිබඳවයි මම මේ දේශනාව කරන්නේ. ඒකට අපි අනිත් දවසේ අපි තවත් අලුත්කක් කියනවා නම් ඉන්න ගියාට අපි අනිත් දවසේ පටන් ගන්නවා. සද්දා භාවනාවෙන් වැඩි පටන් ගන්නෙ. ඒකෙන් සීල භාවනා, සමාධි භාවනා වේවිද. මුදාරම වලවා ගන්න ගන්නවා. දැන් අපිට මේන් භාවනා පන්තිය සමාප්ත කරනවා. අනිත් දවසේ අලුත්කක් ඉස්සරහින් එන විදිහට වාඩි ගන්නවා. පරණ කට්ටිය කාරුණික වෙන්න ඕනේ අලුත් කට්ටියට ඉස්සරහා ආසන දෙන්න. ඒකට මේ වටිනාකම කියන්නේ තමයි. අලුත් පරණ කට්ටිය මාළ පොරේ කියලා දකිනවා. ඇත්තට තියාගත්තම මාව පේනවා. අලුත් කට්ටියට එහෙම නෙමෙයි. අලුත් කට්ටියට පේන්න මාසයක් දෙකක් යනකොට මම කවුද කියලා. එහෙනම් මේ ඒ ටිකෙන් අපි එහෙම අදට භාවනා පන්තියේ මෙතනින් සමාප්ත කරනවා. ඔබ සැමදිනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හිමාය ධම්මාං ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි හිමාය ධම්මාං ධම්ම පටිපත්තියා ධම්මං පූජේමි හිමාය ධම්මාං ධම්ම පටිපත්තියා සංඝං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපස්සියා ජරා මරණම්මා ආපරිමුච්චිස්සාමි ආදන් සියලු දෙනාම ගෙවල් බලා යන්න මම තව පොඩ්ඩක් Thank you.